ඒ අතරින් ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් අපේ දිනදා ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගනිමින් තණ්හාව ප්‍රහාණය කිරීමේ කටයුත්ත බෞද්ධ ජීවිතයක් තුළින් සපුරන්නේ කෙසේද යන කරුණ විස්තර කරන්නට සුදුසු ආකාරයේ සූත්‍ර දේශනාවක් අද දවසේ මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබන්නට යෙදුනි. මේ දේශනාව අයිති වෙන්නේ සංයුක්ත නිකායට. සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ පහාන සූත්‍ර දේශනාවට අන්තර්ගත වෙන ගාථා පාඨයක් මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා වශයෙන් තබන්නට යෙදුනි. අපිට මේ සංසාර ජීවිතයේ ගත කරද්දී මේ කාකාරී දුක්ඛ දෝමනස්සයන්ට මේ ජීවිතයේ තුලදී මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දේශනා කරමින් එදිනෙදා ජීවිතයේදී අපි මුහුණ දෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පිය විප්පයෝග ආදී වශයෙන් දොළොස් ආකාරයක දුකක් පිළිබඳව දේශනා කොට වදාළා. මේ දුකට ගැන දේශනා කළ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව පිළිබඳව කරුණු දේශනා කළා සමුදේ සත්‍ය තුලි. දුකට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නේ තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත්‍ර තත්‍රාබිනන්දිනී ආදී වශයෙන් මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරය මනාව පැහැදිලි කරන්නට යෙදුණා. ඉනිසා අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් මා බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා අනුගමනය කළ යුතු යයි දේශනා කොට වදාළ ක්‍රියාකාරකම් සමූහයක් ඔබට පැහැදිලි කර දෙන්නට. තණ්හාව කියන මේ ස්වභාවය අපේ సంతානිය තුල පහළ වෙන ආකාරය ගැන අපි ඉගෙන ගන්නට ඕනේ මුලින්ම තේරුම් ගන්නට ඕනේ. තණ්හාව කියන වචනේ අපිට සරල විදිහට අර්ථ ගන්නනවා නම් අපේ භාෂාවෙන් එළෙන ස්වභාවය. එළීම යන වචනේ තමයි අපිට සරලව භාවිතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ. යම් යම් දේ පිළිබඳව අපි එල්මක් ආසාවක් කැමැත්තක් ෘචිකත්වයක් දක්වනකොට ඒ ඒ වස්තුන් පිළිබඳව ඇතිවෙන ඇල්ම අපිට මෙලව ජීවිතයේ දුක්සහගත බවට පත් වෙන්නට හේතු වෙනවා. ඒ වගේම මේ සංසාර ගමන නොකඩවා නැවත නැවත උපදමින් මෙරෙමින් නොකඩවා ගමන් කරන්නට හේතු බූත වෙන්නේ මේ තණ්හාවමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙන්නට තිබෙන අපිට ප්‍රධානම බාධාව හැටියට මේ තණ්හාව ඉදිරිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ තණ්හාව ඇති වෙන ආකාරයන්, ඒ ප්‍රභේදයන් මනාව තීරුම් අරගෙන තණ්හාව ප්‍රහාණී කරන්නට තිබෙන වැඩපිළිවෙල අධ්‍යයනය කරලා ඒ ඔස්සේ අපිට හැඩගැසෙන්නට පුළුවන්කම තිබෙනවා නම් අපේ ජීවිතය සකස් කරගන්නට පුළුවන්කම තිබෙනවා නම් දවසෙන් දවස මේ තණ්හාව ප්‍රහාණය කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා. අපිට තණ්හාවේ තියෙන අවස්ථාවන් ගැන සලකලා බැලුවහම ඒ තණ්හාවේ ප්‍රභේදයන් කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාම තණ්හාව, ඒ වගේම භව තණ්හාව, විභව තණ්හාව කියන මේ ආකාර තුනේ. තුන් ආකාරයක තණ්හාවක් අපතුල ක්‍රියාත්මක වෙනවා. කාම තණ්හාව කියලා කියන්නේ කාම සංපත් පිළිබඳ වේ තියෙන එල්ම ආසාව ෘචිකත්වය නැත්තම් කෑදරකම්. ඒ නිසා මේ කාම සංපත් පිළිබඳව තේරුම් අරගෙන පංචකාම සංපත් වලින් මිදෙන්නට ඒවා පිළිබඳව ඇති කරගන්න මේ ඇල්ම ආසාව පාලනය කරගන්නට කලමනාකරණී කරගන්නට අපිට පුළුවන්කම ලැබුණොත් දිනෙන් දින තණ්හාව ප්‍රහාණය කරන්නට තණ්හාව ප්‍රහාණය කරමින් මේ ජීවිතයේ සැනසෙලිදායක බවට පත් කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා මෙලොව ජීවිතයේ සැනසෙලිදායක කරගන්නට වගේම මේ සසර ගමන නතර කරන්නට සසර ගමන නතර කරලා සීල දුක්වලින් මිදිලා අපිට ලබන්නට පුළුවන්කම තිබෙන උදාාරතර සැනසෙල්ලවන නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒ වැඩ පිළිවෙල තුලින් අපිට පුළුවන්කම ලැබේ. බුදුරජාණන් වහන්සේ මේ පහාන සූත්‍රයේදී දේශනා කරනවා තණ්හාව ප්‍රහාණය කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් අනුගමනය කරන්නට ඕන කරන වැඩපිළිවෙල. සබ්බ පහානාය වෝ භික්කවේ ධම්මං දේසිස්සාමි. මේ පහාන සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සංඝරත්නයේට මේ ලෝකයේ සියලු දේ පිළිබඳවම අපිට ඇති වෙන තණ්හාව. සබ්බප්පහානාය. ඒ සියලුම තණ්හාවන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වැඩපිළිවෙල මම ඔබට හඳුන්වලා දෙන්නම්, දේශනා කරන්නම් කියන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව පවත්වන්නට ආරම්භ කරන්නේ. පහන සූත්‍රයේ යටතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච වික්ඛවේ සබ්බප්පහානාය ධම්මෝ කොහොමද මේ සියලුම තණ්හාවන් ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්නේ? චක්කුම් වික්කවේ පහතබ්බං බුදුරජාණන් වහන්සේ මේ අපිට సంతානය තුල පහළ වෙන මේ තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා ආරම්භක වැඩපිළිවෙල හැටියට දේශනා කරනවා චක්කුම් වික්කවේ පහතබ්බං මේ ඇස ඇසුරු කරගෙන හට ගන්නවා නම් කිසියම් තණ්හාවක් එළෙන ගතියක් කෑදරකමක් ඒ ඇති වෙන තණ්හාව අපි ප්‍රහාණය කරන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම්ම ලැබිලා. තණ්හාව දුරු කිරීම සඳහා අනුගමනය කරන්නට ඕන කරන ක්‍රියාකාරකම් සමූහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට තණ්හාව ඇති වෙන්නේ පංචකාම සම්පත් අරබය. පංචකාම සම්පත් මූලික කරගෙන. ඇස, කන, නාසය, දිව, කය කියන මේ ඉන්ද්‍රියයන් පහක් අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙයි. මේ ඉන්ද්‍රිය වලින් අපි කරන්නේ බාහිර පරිසරයේ තිබෙන යම් යම් ආරම්මණයන් ග්‍රහණය කරන එක, අරමුණු කරන එක. අපිට ඇසක් තිබෙන නිසා ඒ ඇස මේ අවට පරිසරයට යොමු කරලා මේ අවට පරිසරයේ තිබෙන යම් යම් දේ මේ ඇසින් බලනවා. බලනකොට අපිට රූප පෙනෙනවා. ඒ පෙනෙන රූප පිළිබඳව අපිට කැමැත්තක්, ආසාවක්, රුචිකත්වයක් කෑදරකමක් ඇති වෙන්නත් පුළුවන්. අපි අවට පරිසරයේ දෙස බලනකොට මේ ඇසට ඒ අවට පරිසරයේ තිබෙන අරමුණු ඉලක්ක වුණහම ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙනවා සිතක්. බුදුදහමේදී සිත හඳුන්වන්නේ ඇස අරමුණු කරගෙන ඇස මූලික කරගෙන හටගන්න සිත නැත්නම් චක්කු විඥාන සිත හැටියට. ඇසත් රූපයත් නිසා චක්කු විඥාන සිත පහළ වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච්ච uppajjati චක්කු විඥානං ඇසෙන් අවට පරිසරයේ දෙසට ඇස යොමු කළහම ඒ පරිසරයේ තිබෙන යම්කිසි දෙයක් අපි දකිනවා. මේ ඇසයි ඒ දකින රූපයයි නිසා චක්කු විඥානයක් ක්‍රියාත්මක වෙනවා. චක්කු විඥානීය ක්‍රියාත්මක වුණහම ඒ චක්කු විඥානියත් සමගම ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම සමූහයක් තිබෙනවා. අපි ඉගෙනගෙන තිබෙනවා සිතත් සමග හටගන්නේ චෛතසිකයන් 52ක් පිළිබඳව. මේ හටගන්නේ චෛතසික 52 අතරින් සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා මූලික චෛතසික කීපයක් මේ ඇස සහ රූපය මුල් කරගෙන චක්කු විඥානයේ සමගින් හටගන්න. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ චෛතසිකයන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්. එහේ අපට පරිසරයේ රූපයක් තියෙනකොට චක්කු විඥානය ඇති වෙලා චක්කු විඥානයේ සමග චක්කු සංපස්සයක් ක්‍රියාත්මක වෙනවා. අපි අරමුණ ස්පර්ශ කරනවා ඇසේ. අරමුණ ස්පර්ශ කරනකොට පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය කරනකොටගෙන ස්පර්ශය නිසා වින්දනයක් හට ගන්නවා නැත්නම් වේදනාවක් හට ගන්නවා. අපි ඒ දකින අරමුණ රස විඳින්නට පටන් ගන්නවා. අරමුණේ ස්වභාවය පරීක්ෂා කරමින් අරමුණ රස විඳිනේ කරනකොට තමයි චක්කු සංපස්සජ වේදනාවක් අපතුල ක්‍රියාත්මක වෙන්නේ. මේ වේදනාව ඇති වුනහම ඒ අපි අපිට ඇහැට පෙනුන අරමුණ වින්දනය කරන්නට පටන් ගන්නවා. අරමුණ වින්දනය කරනකොට අරමුණේ ගති ස්වභාව ලක්ෂණ අපිට පෙනෙන්නට පටන් ගන්නවා. ඒ අරමුණේ ස්වභාවය දැකලා ඒ අරමුණ පිළිබඳව අපි වැරදි ආකාරයේ හැඟීමක් ඇති කරගත්තොත් මේ අරමුණ හොඳ දෙයක්, ලස්සන දෙයක්, යහපත් දෙයක් කියන අදහස අපි ඇති කරගත්තොත් ඒ මොහොතේදී වැරදි ආකාරයේ තීන්දුව తీරන වලට අපි යනවා. නිත්‍යයි සුභයි සුඛයි ආත්මයි කියන මේ සංඥාවන් අපිට ඇති වෙනවා මේ වින්දනය කරන අවස්ථාවේදී. ඒ සංඥාවන් නැති වුනහම ඒ අරමුණ පිළිබඳව ඒක නිත්‍ය වූ අරමුණක්, ඒ වගේම සුඛ සහගත අරමුණක්, සුභ සහගත අරමුණක් කියන අදහස අපි තුල ඇති වුනහම ඒ මොහොතේදී ඇතිවෙන වේදනාව සුඛ වේදනාවක් බවට පත් වෙන බවයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ. ඇස ඔස්සේ සුඛ වේදනාවක් පහළ වුණහම ඒ අපි අරමුණු කරපු වස්තුව පිළිබඳව කැමැත්තක්, ප්‍රිය බවක්, ආසාවක්, කෑදරකමක් අපි ඇති කරගන්න. මෙන්න මේ ආකාරයට තමයි අපේ ජීවිතේ පුරාම මේ පංචේන්ද්‍රිය ඇසුරු කරගෙන අප තුළ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඇසට එන රූපේ පිළිබඳව අපි තණ්හාව ඇති කරගන්නවා. කනට එන ශබ්දේ පිළිබඳව තණ්හාව ඇති කරගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව අපි තණ්හාව ඇති කරගන්නවා. ඒ වගේම දිවට දැනෙන රසය පිළිබඳව තණ්හාව ඇති කරගන්නවා. කයට දැනෙන ස්පර්ශය පිළිබඳවත් අපි තණ්හාව ඇති කරගන්නවා. මේ පංචේන්ද්‍රියට එන පංචාරම්මණයන් කාම සහගත අරමුණු හැටියට අපි දකින්නේ නිසා. ඒ පංචකාම සංපත් පිළිබඳව අපි තණ්හාව ඇති කරගෙන ඒ ඒ වස්තුන් පිළිබඳව එළෙන ස්වභාවයක්, ඒව බදා ගන්න ස්වභාවයක්, සිතින් තදින් අල්ලා ගන්නා ස්වභාවයක් අපතුල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ තණ්හාව අපි මේ සංසාර දුකට හේතුව හැටියට තේරුම් අරගෙන මේ තණ්හාව හටගන්න හැම මොහොතකම ඒ තණ්හාව දුරු කරගන්නට පාලනය කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන වේයම් කරන්නට ඕන. ඒ නිසා අපි මේ තණ්හාව දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාකාරකම් දෙසට අපේ අවධානය යොමු කරන්නට ඕන. බලන්න අපේ ඇසට යම් කිසි අරමුණක් ගොදුරු වෙනවනම් ඒ අවට පරිසරයේ තිබෙන දේවල් සමහරට අපසන්තක දේ වෙන්නට පුළුවන්. අපි හරි හම්බ කරගත්ත දේවල් මගේ දේ කියන අදහස ඇති කරගෙන මේ වස්තුව මටයි අයිති, මේ දේවල් මට මාසන්තක දේවල්, මගේ දේවල්, මට අයිති දේවල් මෙන්න මේ ආකාරයට හිතනකොට ඒ වස්තුව පිළිබඳව අපතුල තණ්හාව ක්‍රියාත්මක වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පහාන සූත්‍රයේදී අපට දේශනා කරන ආකාරයට ඒ අරමුණු අපි ග්‍රහණය කරගන්නේ අපේ ඇසෙන්. ඒ වගේම අවට පරිසරයේ ශබ්ද තියෙනවනම් අපේ කණෙන් තමයි ඒ අරමුණු ටික අපි ග්‍රහණය කරගන්නේ. ඒ ඇසෙන ශබ්ද පිළිබඳවත් නිත්‍යයි, සුභයි, සුඛයි කියන මේ සංඥාවන් අපිට ඇති වුණා. ඒ ඔස්සේ සුඛ වේදනාවක් අපතුල ක්‍රියාත්මක වෙනවා. කන ඔස්සේ සුඛ වේදනාවක් ඇති වුණාම සෝත සංපස්සජ වේදනාව සුඛ සහගත වෙලා ඒ සුඛ වේදනාව නිසා ඒ ශබ්දයේ පිළිබඳව තණ්හාවක් ගොඩනැගෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳවත් ඒ විදිහමයි. ඒ අරමුණ සුඛ සහගත ආකාරයට ගත්තාම ඒක හොඳ දෙයක්, නිත්‍ය දෙයක්, සුභ සහගත දෙයක් කියන හැඟීම ඇති කරගන්නකොට අපේ సంతානය තුල තණ්හාව ක්‍රියාත්මක වේ. එහෙමනම් අපිට තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා අනුගමනය කරන්න තිබෙන ක්‍රියාකාරකම් අතර එකක් තමයි ඒ අපසන්තකව තිබෙන වස්තුන් පිළිබඳව තිබෙන ඇල්ම ආශාව මගේ වස්තුවයි කියන මේ හැඟීම සුළු මොහොතකට අපේ හිතෙන් ඈත් කරලා තදංග ප්‍රහාණයෙන් ඒ වස්තුව පිළිබඳව ඇති වෙන ලෝභය යටපත් කරගෙන පාලනය කරගෙන ඒ මොහොතේදී අපිට පුළුවන් නම් අලෝභ චේතනාවක් ඇති කරගන්නට. තමාසන්තක වස්තුව පිළිබඳව ලෝභ සහගත චේතනාව ඇති වෙනකොට මේ වස්තුව මටයි අයිති ඒ නිසා මමයි මේ පරිහරණය කරන්නට ඕනේ. මේ වස්තුවෙන් ලබන සුඛ වින්දනය ලබන්නට ඕනේ මමයි. මේ ආකාරයට කෙනෙක් කල්පනා කරනවා හිතනවා. එහෙම හිතලා ඒ වස්තුව තමා සන්තකයේ තබා ගන්නට තමා සතුවම තබා ගන්නට උත්සාහවත් වෙනවා වේයම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ තමා සන්තක වස්තුව පිළිබඳව මේ තණ්හාව ඇති වෙනකොට ඒ පාලනය කරගන්නට තිබෙන පළවෙනි උපක්‍රමය තමයි ඒ වස්තුව පිළිබඳව ඇතිවෙන මේ මගේය කියන අදහස ඒ සංකල්පනාව පාලනය කරගන්නේ. මාසන්තක වස්තුව මගේය කියලා හිතනකොට නම් තණ්හාව පහළ ඒ මගේ කියන හැඟීම අත්හැරලා ඒ අපිට අනුන් සන්තක කරන්නට පුළුවන් මගේ කියන අදහස අත්හැරලා ඒ සංකල්පනාවෙන් ඉවත් වෙලා ඒ වස්තුව ඔබේ දෙයක් බවට පත් කරන් නැත්නම් අනුන් සන්තක දෙයක් බවට පත් කරන් අනුන් වෙනුවෙන් කැප කරන් පරිත්‍යාග කරන්නට අපිට පුළුවන්කම ලැබුණොත් ඒ වෙලාවේදී අපිට ඒ ඇති වෙන තණ්හාව තදංග වශයෙන් తాවකාලිකව කිසියම් සීමාවක් ඇතිව ඒ තණ්හාව ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපේ సంతානය තුළ පවතින තණ්හාව ප්‍රහාණය කිරීමේ පළමු වැඩපිළිවෙල හැටියට බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වලා දෙන්නේ දාණය එහෙම නැත්නම් පරිත්‍යාගය. මගේ ඇසට පෙනෙන්නේ මා සන්තක වස්තුව නම් මගේ කනට අරමුණු වෙන්නේ නාසයට දිවට කයට අරමුණු වෙන්නේ මාසන්තක දෙයක් නම් මාසන්තක වස්තුවක් නම් ඒ වස්තුව පිළිබඳව තියෙන ඇල්ම ආසාව තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා අපිට අනුගමනය කරන්නට පුළුවන් පළවෙනි උපක්‍රමය තමයි ඒ වස්තුවෙන් කොටසක් අනුන් වෙනුවෙන් කැපකිරීමේ පරිත්‍යාග කිරීම. එනිසා දාණය නිමෙති මේ කුසල සිත අපතුල ඇති කරගත්තොත් පරිත්‍යාග චේතනාව ඇති කරගත්තොත් අපසන්තක වස්තුව පිළිබඳව තිබෙන මේ තණ්හාව අපට දුරු කරන්නට ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඇසට පෙනෙන වස්තුන් අතරින් මාසන්තක වස්තු පිළිබඳව ඇති වෙන තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ප්‍රධානම ක්‍රමවේදය තමයි ඒ වස්තුවෙන් කොටසක් සිතෙන් අත්හැරලා ඒ වස්තුව පරිත්‍යාග කිරීම ත්‍යාග චේතනාව තමාගේ సంతානිය තුල ඇති කරගනි. අපසන්තක වස්තුව සියල්ලක්ම අපිට පුළුවන් කමක් නැහැ දන් දෙන්නට, අත්හරින්නට, අන්සන්තක කරන්නට. ඒ නිසා තමාසන්තක වස්තුවෙන් කිසියම් ප්‍රමාණයක්, කිසියම් ප්‍රතිශතයක් පමණයි අපිට මේ ආකාරයට දන් දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ පරිත්‍යාග කරන්නට පුළුවන්කම ලැබේ. ඒ පරිත්‍යාගයේ ඔස්සේ ඒ මාසන්තක වස්තුවෙන් එක්තරා කොටසක් පිළිබඳව තිබෙන ඒ ඇල්ම ආශාව ප්‍රහාණය කරන්නට දුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන ඊළඟ ක්‍රමවේදයේ තමයි අපේ ඇසට යම්කිසි වස්තුවක් පෙනෙනවා නම් යම්කිසි අරමුණක් ඇසට ඉලක්ක වෙනවා නම් ඒ වගේම කනට යම්කිසි අරමුණක් ඉලක්ක වෙනවා නම් ශබ්දයක් නාසයට යම්කිසි සුවඳක් ඉලක්ක වෙනවා නම් ඒ වගේම දිවට යම්කිසි රසයක් ඉලක්ක වෙනවනම් කයට යම්කිසි ස්පර්ශයක් ඉලක්ක වෙනවනම් ඒ අවස්ථාවේදී ඒ අරමුණු කිරීම අපිට පාලනය කරන්නට පුළුවන්කම තිබෙනවා. එහැවට පරිසරයේ යම් යම් දේ අපිට පේනෙන්නට තිබෙනවා. ඒ පේන දේවල් දෙක බලනකොට තමයි අපිට ඒව ගැන ආසාවක්, ෘචිකත්වයක්, කැමැත්තක්, තණ්හාවක් පහළ වෙන්නේ. එනිසා ඒ තමා ඉදිරිපිට තිබෙන වස්තුව දෙස බලද්දී තණ්හාව පහළ වෙනවා නම් ඒ පාලනය කර ගන්නට පුළුවන් එක ක්‍රමවේදයක් තමයි අපේ ඇස සංවර කර ගැනීම පාලනය කර ගැනීම. ඒ අරමුණ දිසට ඇහැ යොමු කරන්නේ නැතුව අරමුණෙන් ඇස ඉවත් කරගන්න පුළුවන්කම ලැබුණොත් එළීම් සහගත අරමුණට කන යොමු කරන්නේ නැතිව කන පාලනය කරගන්න සංවර කරගන්න අපිට පුළුවන්කම ලැබුණොත් එළීම් සහගත අරමුණට නාසය යොමු කරන්නේ නැතුව නාසයේ සුවඳක් දැනෙනකොට ඒ සුවඳ පිළිබඳව ඇල්මක් ආසාවක් ෘචිකත්වයක් තණ්හාවක් අපතුල ක්‍රියාත්මක වේ. අපිට පුළුවන් නම් නාසය හසුරුවා ගන්න පාලනී කරගන්න ඒ අරමුණ දෙකට යොමු නොවන ආකාරයට සකස් කරගන්න. ඒ වගේම දිවට රසයක් දැනෙනකොට තණ්හාව පහළ වෙන නිසා අපිට පුළුවන්කම ලැබුණොත් මේ දිව හසුරුවාගෙන පාලනීය කරගෙන ඒ රසයට දිව යොමු නොකර දිව හසුරුවා ගන්න පාලනීය කරගන්න දමනීය කරගන්න ඒ වගේම කයට ස්පර්ශ දැනෙනකොට ස්පර්ශය ඔස්සේ තණ්හාව ඇති වෙනවා. නම් අපිට පුළුවන්කම තිබෙනවා කය හසුරුවා ගන්න, පාලනය කරගන්න. ඒ අරමුණ කරා යොමු කරන්නේ නැතිව අපේ ඉන්ද්‍රිය ටික අපිට හසුරුව ගන්නට පුළුවන්කම ලැබුණොත්, দমনය කරගන්නට පුළුවන්කම ලැබුණොත්, පාලනය කරගන්නට පුළුවන්කම ලැබුණොත්, ඒ ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ තණ්හාවේ තවත් ආකාරයක් පාලනය කරගන්නට හසුරුවා ගන්නට කලමනාකරණය කරගන්නට එහෙමනම් ඇස, කන, නාසය, දිව, සම කියන මේ ඉන්ද්‍රියයන් අපිට හසුරුවාගෙන පාලනය කරගෙන එක්තරා ආකාරයකට සංවර කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ ඉන්ද්‍රිය සංවරයේ තුලින් අපේ సంతානය තුළ ගොඩනැගෙන තණ්හාව ප්‍රහාණය කරන්නට පාලනය කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට සීලය නෙමෙති ක්‍රමවේදය දේශනා කොට වදාළේ. සීලයෙන් කරන්නේ කය සහ වචන සංවර කරන එක. කායික සංවරය ඇති කරගන්නකොට අපේ ඇස, කන, නාසය, දිව සම කියන මේ ඉන්ද්‍රියයන් අපි හසුරව ගන්නවා, দমনී කර ගන්නවා, පාලනී කර ගන්නවා. ඒ පාලනයට අපි කියන්නේ සීලය කියලා. ඇස සංවර කරගත්තාම ඇස ඉදිරිපිට යම්කිසි වස්තුවක් තිබෙනවා නම් අපිට තණ්හාව ඇති වෙන ආකාරයේ වස්තුවක් ඒ දෙස නොබලා අපේ ඇස ඉවතට හරව ගන්නට පුළුවන්කම ලැබුණු. ඒ අරමුණු දෙකට යොමු නොකර ඇස හසුරුවා ගන්න, පාලනය කර ගන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඒ ඔස්සේ පුළුවන්කම ලැබෙනවා මේ ආකාරයට අපතුල ක්‍රියාත්මක වෙන තණ්හාව ප්‍රහාණය කර ගන්නට, පාලනය කර ගන්නට. බලන්න අපි සීලයක පිහිටපු අවස්ථාවේදී අපි නිතිපතා බෞද්ධයෙක් හැටියට සුපුරුදු ආකාරයට එදිනෙදා ජීවිතය තුළ පංචශීලය ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. අඩුම තරමින් පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් තමයි බෞද්ධයෙක් බවට බෞද්ධ උපාසකයෙක් බවට පත් වෙන්නේ. ඊළඟට අපිට විශේෂ අවස්ථාවලදී බොහෝ දිනවලදී මේ සීලය තව ටිකක් දියුණු කරගන්නට අවශ්‍ය වුණහම අපි උපෝසත අෂ්ටාංග සීලයක පිළිපිටනවා. එහෙම නැත්නම් ගහට්ට දස සීලයේ ආදී උසස් වූ සීලයක පිළිපිටනවා. මෙවන් සීලයකට අපේ අවධානය යොමු කළහම ඒ සීලය ඔස්සේ අපේ ඉන්ද්‍රිය ටික අපිට සංවර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. බලන්න උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වන කෙනෙක්. Tamange ඇස සංවර කරගන්නට පාලනීය කරගන්නට වෑයම් කරනවා. ඒ නිසා ඇසට එන අරමුණු බලන්නේ නැතුව එයින් ඉවත් වෙන්නට, එය හසුරුවා ගන්න, ඒ වළක්වා ගන්න, ඇස කලමනාකරණය කරගන්නට උත්සාහවත් වෙනවා. අපි සීල් සමාදන් වෙන මොහොතේදී මේ ඇසට අදාළව විශේෂ සිල්පද කීපයක් සමාදන් වෙනවා. නච්ච ගීත වාදිත විසූක දස්සන ආදී වශයෙන් මේ සීලේ පිහිටන වෙලාවේ ඇසට පෙනෙන දර්ශන නැටුම් ඒ වගේම විසූක දර්ශන මේ දෙක හසුරුවාගෙන ඒ දෙකට ඇස යොමු කරන්නේ නැතිව ඇස පාලනය කරගන්නවා කියන අදිස්ථානය ඇති කරගන්න. ඒ විදිහට නැටුම් හෝ එහෙම නැත්නම් විසූක දර්ශනවලට හෝ ඇස යොමු කරනවා නම් ඒ මොහොතේදී ඒ දකින දර්ශනීය පිළිබඳව අපිට කැමැත්තක් ඇති වෙයි. ඒ දර්ශනයන් දකින්නකොට නැටුම් ආදී දේවල් දකින මොහොතේදී ඇස ඔස්සේ අපිට පහළ වෙන වේදනාව සුඛ සහගත වේදනාවක් බවට පත් වේ. ඒ දකින දර්ශනයට අපි කැමැති වෙනවා. අපි ප්‍රිය බවක් ඇති කරගන්නවා. ඒක හොඳයි, ලස්සනයි, සුන්දරයි කියන හැඟීම අපිට ඇති වෙනවා. ඒ හැඟීම ඇති වෙනකොට ඇස ඔස්සේ පහළ වෙන වේදනාව චක්කු සංපස්සජ වේදනාව සුඛ සහගත වේදනාවක් බවට පත් වේ. ඒ නිසා මේ ඇස ඔස්සේ පහළ වෙන වේදනාව පිළිබඳව කරුණු තීරුම් අරගෙන ඒ වේදනාව හසුරුවා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ අරමුණ දෙසට ඇහැ යොමු කරන්නේ නැතිව ඇස පාලනය කරගන්නවා හසුරුවා ගන්නවා කියන මේ අදිස්ථානය ඇති කරගත්තාම අපේ කනට එන අරමුණු අතරින් ගීත ඒ වගේම වාදන ආදී කනට යොමු වෙනකොට ඒ ශබ්දය ඔස්සේ අපිට ඇති වෙන සුඛ වේදනාව කන ඔස්සේ ඇති වෙන මේ සුඛ වේදනාව තුළින් ඊළඟට ඇති වෙන දේ තමයි තණ්හාව. ඒ නිසා අපි කන පාලනය කර ගන්නවා, කන හසුරව ගන්නවා. ඒ සුඛ වේදනාවක් ඇති වෙන ආකාරයේ අරමුණු අපාවට පරිසරයේ තිබෙනවා නම් අපි ඒ අරමුණු වලට කන යොමු කරන්නේ නැතුව කන හසුරවා ගන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගෙන එයට අදාළව සීලයක අපි පිළිපදිනවා. නාසයට දැනෙන්නේ ගඳ සුවඳ. ඒ ගඳ සුවඳ දැනෙනකොට ඒ ඔස්සෙත් අපිට සුඛ වේදනාවක් පහළ වෙන්නට පුළුවන්. ඒ සුඛ වේදනාව නිසා ඊළඟට තණ්හාව ගොඩනැගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළ ආකාරයට අපි නාසය හසුරුව ගන්නවා, පාලනය කර ගන්නවා. මාලා ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන ආදී වශයෙන්. මේ ශික්ෂාපදයේදී අපි නාසය පාලනය කර ගන්නට උත්සාහවත් වෙන්න. නාසයට දැනෙන ඒ සුවඳ වර්ග පිළිබඳව එල්මක් ආසාවක් ෘචිකත්වයක් ඇති කර ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අපි නාසය හසුරුවාගෙන පාලනය කරගෙන එවන් අරමුණකට නාසය යොමු නොකර පාලනයක් ඇති කර ගන්නට උත්සාහවත් වෙනවනම් ඊළඟට බලන්න දිවට රස දැනෙන්නේ අපි ප්‍රිය කරන ආහාර වර්ග නිතර නිතර අනුභව කරන අවස්ථාවේ ඒ නිසා මේ ආහාර අනුභව කිරීමේ අවස්ථා ගණන අපිට පාලනය කර ගන්නට පුළුවන්කම ලැබුණු හසුරුවා ගන්නට පුළුවන්කම ලැබුණු දවසට කීප විටක් ආහාර ගන්න කෙනෙක් ඒ ආහාර අනුභව කරන අනුභව කරන මොහොතක් පාසා ඒ දිවට දැනෙන රසය ඔස්සේ දිව ඔස්සේ ඇතිවෙන සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව නිසා ඊළඟට තණ්හාව ඇති ඊළඟට ඒ සුඛ වේදනාව පාලනය කර ගැනීම සඳහා අපිට අවස්ථාවක් උදා වෙනවා විකාල භෝජනා වේරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වීම. ආහාර අනුභව කරන අවස්ථා ගණන අපි සීමා කරගන්නවා. උදෑසන කාලයේදී පමණක් සුදුසු කාලයේදී පමණක් ආහාර අනුභව කරනවා විකාලයේදී ආහාර ගැනීමෙන් අපි ඉවත් වෙනවා. ඒ විදිහට දිවේ පාලනයක් සංවරයක් ඇති කරගත්තාම ඒ ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ දිවට දැනෙන රසය පිළිබඳව ඇතිවෙන තණ්හාව අඩු කරගන්නට පාලනය කරගන්නට. කයට දැනෙන ස්පර්ශය පාලනය කරගන්නටත් ඒ වගේ. උච්චාසයන මහාසයන වේරමණී කියන ශික්ෂාපදේ අපි සමාදන් වෙනවා. උස් ආසන මහා ආසන කියලා හඳුන්වන්නේ අපිට සුඛ වේදනාවක් ඇති වෙන ආකාර ස්පර්ශයන් යම් යම් ගෘහ උපකරණ එඳ කුටුමේ සාදී පරිහරණය කරද්දී ඒවායින් අපි බලාපොරොත්තු වෙන ආකාරයට වඩා වැඩි උසස් වූ වින්දනයක් දැනෙනවා නම් සුඛෝපභෝගී ආකාරයේ දේවල් නම් අපි පරිහරණය කරන්නේ. ඒ වගේම වටිනාකමින් උසස් වූ දේ අදි වටිනාකමකින් යුක්ත ගෘහ උපකරණ පරිහරණය කරනවා නම් ඒවා පරිහරණය කරන මොහොතක් පාසා ඒ අපිට දැනෙන සුඛ වේදනාව ඔස්සේ තණ්හාව ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ තිබේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා කයට සුවය ලබා දෙන ඒ ගෘහ උපකරණ පරිහරණයේදී පාලනයක් ඇති කරගන්න දමනයක් ඇති කරගන්න කායික සංවරය ඇති කර ගැනීම තුලින් කායික සංවරය සීලයට අදාළයි සීලයක පිහිටලා කායික සංවරය ඇති කරගත්ත කෙනෙකුට ඒ කය ඔස්සේ පහළ වෙන තණ්හාවන් මැඩ පවත්වා ගන්නට පාලනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් තණ්හාව දුරු කිරීමේ තවත් වැඩපිළිවෙලක් හැටියටයි බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳව කරුණු දේශනා කොට වදාළේ. කිසියම් සීලයක පිහිටලා ඒ සීලය දියුණු කරද්දී සිල්වත් බවක් ඇති කරගත්තාම කායික සංවරය මනාව ඇති කරගත්තාම තණ්හාව දුරු කර ගැනීම සඳහා ඒ වැඩපිළිවෙල අපට උපකාර වෙනවා උදව් වෙනවා. ඊළඟට බලන්න අපිට අප සන්තක වස්තුන් පිළිබඳව තිබෙන ආශාව තණ්හාව දුරු කරන්නට දාණය කියන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඊළඟට අපේ ඇස්කන් ආසාදී ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන නානා අරමුණු පිළිබඳව අපිට ඇති වෙන තණ්හාව දුරු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ සීලය හඳුන්වලා දෙන්නට යෙදුණා. ඊළඟට අපිට මානසික වශයෙන් අපේ මනසට නොඑක ආකාරයේ අරමුණු ඇතුල් වෙනකොට මනසින් අපි කරන්නේ ධම්මාරම්මණයන් නැති කරගන්න එක. ඒ ධම්මාරම්මණයන්ට මනස යොමු කරන එක කරන්න. ධම්මාරම්මන කියලා කියන්නේ අපි ඇස්කන් ආසාදී ඉන්ද්‍රියයන්ගෙන් ලබාගත් අතීත අරමුණු පිළිබඳව මෙනෙහි කරන එකට. එහෙම නැත්නම් අනාගතයේදී මේ පංචේන්ද්‍රිය තුලින් අරමුණු ලබා ගන්නා ආකාරය පිළිබඳව බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් මෙති කරගන්න එක තමයි මනසින් කරන්නේ. එක අවස්ථාවකදී අතීතය ගැන හිතනවා අතීතයේදී ලබාගත් අරමුණු ගැන හිතනවා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් අනාගතය ගැන හිතනවා. අනාගතයේදී ලබා ගන්නට අවශ්‍ය කරන අරමුණු පිළිබඳව කල්පනා කරනවා මෙනෙහි කරනවා. මේ දෙකම කරන්නේ මනසේ. එහෙමනම් මනසට නානා අරමුණු ගමන් කරනවා නම් නානා අරමුණු ඇතුල් වෙනවා නම් ඒ මොහොතේදී ඒ ඒ අරමුණු පිළිබඳව අපිට තණ්හාවන් පහළ වෙනවා. අතීතය ගැන හෝ අනාගතය ගැන සිතමින් තණ්හාව පහළ කරගන්නේ මේ මනසට එන අරමුණු ඔස්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මනස සකස් කරගන්නට පාලනය කරන්නට අපිට ඊළඟ වැඩපිළිවෙල දේශනා කරනවා. ඒ තමයි සමතේ සමත භාවනාව. සමත භාවනාවක් තුළින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට පුළුවන්කම ලැබුණොත් සිත දමනය කරගන්නට පුළුවන්කම ලැබුණොත් ඒ සුදුසු භාවනා අරමුණකට සිත යොමු කරලා ඒ අපි තෝරාගත්ත කුසල සහගත අරමුණේම නොකඩවා සිත පවත්වාගෙන යන්නට පුළුවන් නම් අර කෙලෙස් සහගත අරමුණු වලට හිත දුවන්නේ නැහැ ගමන් කරන්නේ නැහැ. ඒ නිසා අපි සුදුසු අරමුණක් තෝරා ගන්නවා කුසල සහගත අරමුණක්. ඒ කුසල සහගත අරමුණේ සිත නැඹුරු කරලා, තැන්පත් කරලා, ඒකාග්‍ර කරලා ඒ ඔස්සේ අපතුල ක්‍රියාත්මක වෙන තණ්හාව අපිට පාලනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ සමතය තුලින් සමත භාවනාව තුලින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සමත භාවනාවක් තුළින් සිත සමාධිගත කරගෙන ඒ සමාධිගත සිත ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී තත්ත්වයන්ට දියුණු කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ ඔස්සේ මේ තණ්හාව පාලනය කරගන්නට දුරු කරගන්නට පුළුවන්කම ලැබෙන ආකාරය ගැන කරුණු විස්තර කොට වදාළා. ඊළඟට දැන් අපි මේ සියලු ආකාරයන්ගෙන් තණ්හාව දුරු කළා. අපිට තවත් ඉතිරි වෙන කොටසක් තිබෙනවා මේ තණ්හාවේ. ඒ කොටස තමයි Taman පිළිබඳව හටගන්න තණ්හාව. මේ ඉන්නේ මම. මේ ඇස මට අයිති මේ මගේ ඇස. මේ නාසය මගේ. මේ කන මගේ. මේ ආදී වශයෙන් මේ ශාරීරිය පිළිබඳව, ශාරීරික අංගෝපාංගයන් පිළිබඳව මේ සමස්ත ශාරීරිය පිළිබඳව ඇතිවෙන තණ්හාව ඊළඟට අපිට ඇතිවෙන තවත් තණ්හාවේ ප්‍රභේදය. ඒ නිසා මේ Taman පිළිබඳව ගොඩනැගෙන තණ්හාව මම මගේ කියන මේ සංකල්පනාව සමගින් ඇතිවේ. මේ ඇතිවෙන තණ්හාව දුරු කරන්නට නම් අපිට මේ මම කියන්නේ කවුද කියලා නිවැරදිව වටහා ගන්නට සිද්ධ වෙනවා හඳුනා ගන්නට සිද්ධ වෙනවා. මම කවුද කියලා හඳුනගෙන මේ මම නිමිති සංකල්පනාව ප්‍රහාණය කරන්නට දුරු කරන්නට පුළුවන්කම ලැබුණොත් මේ මා ඔස්සේ තමා පිළිබඳව ඇතිවෙන තණ්හාව ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අපිට හඳුන්වා දුන් විදර්ශනා නුවණින් තමා දිස බලන්නට ඕනේ. තමාව මනාව පරීක්ෂා කරලා කොටස් කරලා අරගෙන මේ තමා පිළිමද ඇති වෙන තණ්හාව දුරු කරන්නට අපි වෑයම් කරන්නට ඕනේ. ඒ සඳහා මේ මම නෙවෙති පුද්ගලයාව ප්‍රධාන කොටස් දෙකකට කඩාගෙන පරීක්ෂා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ කොටස් දෙක තමයි නාම රූප වශයෙන් පරීක්ෂා කිරීම. නාම සහ රූප වශයෙන් නාම කියලා කියන්නේ චිත්තචෛතසිකයන්ට රූප කියලා කියන්නේ මේ අපේ ශරීරය සකස් වෙලා තිබෙන භෞතික වස්තුන් පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී ධාතුන් පිළිබඳව මේ විදිහට තමාගේ ශරීරේ නාම රූප වශයෙන් වෙන් කරලා පරීක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා භාවනාවෙන්. ඒ නාම රූප වශයෙන් පරීක්ෂා කරද්දී ආකාර පහකට මේ ශරීරේ කොටස් කරගන්නට විදර්ශනා වඩන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඒ කොටස් පහ තමයි පංච උපාදානස්කන්ධය කියලා අපි ඉගෙන ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධයන් පිළිබඳව අප තුල ගොඩනැගෙන සංහාවක්. ඒ නිසා මේ උපාදානස්කන්ධයන් මනාව වෙන් කර හඳුනා ගැනීමේ ශක්තියක් අපි ඇති කර ගන්නට ඕනේ. මේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතුන්ගේ ස්වභාවය නිසි පරිදි වටහා ගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ආකාරයට කායානුපස්සනා භාවනාව වඩනවන. කායානුපස්සනාවේ කර්මස්ථාන ගණනාවක් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වා පෙන්වා දෙන්නට යෙදුණා. ඒ ආකාරයට මේ කය පිළිබඳව මනාව තීරුම් අරගෙන මේ කයෙහි පවතින අනිත්‍ය ස්වභාවය මොහොතක් පාසා ඇතිවෙන නැතිවෙන ස්වභාවයේ තීරුම් ගන්නට අපිට හැකියාව ලැබෙනවා කායානුපස්සනාව ඔස්සේ. ඒ විදිහට කායික ස්වභාවයන් මනාව තේරුම් අරගෙන මේ කය අනිත්‍යයි කියන අදහස මේ සංකල්පනාව අපි ඇති කර ගන්නට ඕනේ. එය ප්‍රත්‍යක්ෂ කර ගන්නට ඕන විදර්ශනා භාවනාව තුලින්. කය ඒ විදිහට අනිත්‍ය වෙනවා නම් යද නිච්ඡං කං දුක්ඛං යම්කිසි දෙයක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ වස්තුව නිසා අනිවාර්යයෙන්ම දුක හට ගන්නවා. මේ කය අනිත්‍ය නිසා මේ මුළු මහත් ශරීරයම සකස් වෙලා තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් සියල්ලක් අනිත්‍ය නිසා ඒ ධාතුන්ගේ ප්‍රධාන ලක්ෂණ ටික අපිට වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ජාති, ජරා, මරණ කියන මේ ලක්ෂණ ටික මේ ධාතුන් තුළ අන්තර්ගත වෙයි. රූපයක් තිබෙනවා නම් ඒ රූපේ යම්කිසි හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නවා. ඒ නිසා රූපේ එක අවස්ථාවක් තමයි හට ගැනීම නැත්තම් ජාතිය. ඒ විදිහට රූපයක් හටගත්තා නම් ඒ හටගත් රූපේ එකම ආකාරයකට ස්ථිරසාරව පවතින්නේ නැහැ. රූපයක තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි විනාශ වෙන එක. එහෙම නැත්නම් ඇති වෙන එක නැති වෙන එක ජරාවටපත් වෙන එක. ඒ නිසා අනිත්‍ය වගේම ඒ රූපය තුල ජාති ජරා කියන ලක්ෂණ ටික ඒ වගේම ඒ රූපයක අවසානයේ අභාවයටපත් වීම නැත්නම් මරණීය කියන කියන ලක්ෂණය අන්තර්ගත වෙනවා. එහෙමනම් අපේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් සමන්විත වූ එකක් බව විදර්ශනා භාවනාව තුළින් අපි වටහා ගන්නට ඕනේ. ඒ විදිහට තීරුම් අරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වලින් සමන්විත වූ මේ රූපය තුල ක්‍රියාත්මක වෙන මානසික ශක්තියන් ටික හඳුනා ගන්නට ඕනේ. මේ රූපේ යම් තැනක පවතිනවා නම් ඒ උපාදාන ස්කන්ධයක් හැටියට ඒ තුල ක්‍රියාත්මක වෙන දෙයක් තමයි විඥානේ. සිතක් ක්‍රියාත්මක වෙනවා. ඒ එකම චෛතසික සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඒ චෛතසික අතර වේදනා චෛතසිකය, ඒ වගේම සංඥා චෛතසිකය, ඒ වගේම චේතනාව කියන මේ චෛතසිකයන් ටික ප්‍රධාන වෙයි. විදර්ශනා භාවනා වඩන කෙනෙකුට මේ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයත් වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වේදනා චෛතසිකයේ ලක්ෂණ වේදනානුපස්සනාව ඔස්සේ හඳුනා ගන්නවා. ඒ වගේම විඥානයාගේ ලක්ෂණය චිත්තානුපස්සනාව ඔස්සේ වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අවශේෂ චෛතසිකයන්ගේ ස්වභාවය ධම්මානුපස්සනා භාවනාව ඔස්සේ වටහා ගන්නට හැකියාව ලැබේ. මේ විදිහට විදර්ශනා වඩන කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් නිසි පරිදි අවබෝධ කරගත්තා නම් ඒ ඔස්සේ මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව ඇතිවෙන එල්ම ආශාව ප්‍රහාණය කරන්නට දුරු කරන්නට පුළුවන්කම ලැබේ. එහෙමනම් මේ සඳහන් ක්‍රියාකාරකම් සමූහය අපේ ජීවිතයට අවිබද්ධ කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට. සීලය තුලින් එක් ආකාරයකට මේ අපවට පරිසරයේ පවතින ආරම්මණයන් පිළිබඳව ඇති වෙන තණ්හාව අපි දුරු කරගන්නවා. දානය තුලින් අපසන්තක වස්තුව පිළිබඳව ඇති වෙන තණ්හාව අපි දුරු කරගන්නවා. ඒ වගේම සමත භාවනාව තුලින් මනසට ගලාගෙන එන නානා අරමුණු පිළිබඳව ඇති වෙන තණ්හාව ප්‍රහාණය කරගන්නට අපි වේයම් කරනවා. ඒ වගේම විදර්ශනා භාවනාව තුළින් මා පිළිබඳව, තමන් පිළිබඳව, මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව, නාම රූප ධර්මයන් පිළිබඳව මනාව අධ්‍යයනය කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ අවබෝධ කරගනිමින් මේ තමා පිළිබඳව ඇතිවෙන තණ්හාව ප්‍රහාණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපේ ජීවිතයේට මේ ක්‍රමවේදයන් ගණනාව සම්බන්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා. දාණය, ඒ වගේම සීලය, ඒ වගේම සමත භාවනාව, ඒ වගේම විදර්ශනා භාවනාව කියන මේ ක්‍රියාකාරකම් හතර ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා තණ්හාව ප්‍රහාණය කරන්නට දුරු කරන්නට. එදිනෙදා ජීවිතයේ තුලදී මේ ක්‍රියාකාරකම් සමූහය අපට සපුරන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරද්දී සසර දුකින් මිදලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට ගමන් කළ යුතු ගමන් මාර්ගයේ හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කොට වදාළේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති වෙන්නේ මේ මා සඳහන් කළ ක්‍රියාකාරකම් සමූහය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය, සමාධි, ප්‍රඥා කියන අංග තුනකින් යුක්තව අපේ ජීවිතයේදී අපි දියුණු කරන්නේ. ඒ නිසා බෞද්ධ පින්තුන් හැටියට අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගෙන ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගෙන මෙලව ජීවිතයේදීම මේ ඇති වෙන තණ්හාව ක්‍රමක්‍රමයෙන් යටපත් කරගෙන පාලනය කරගෙන දිනෙන් දින ඉදිරියට ගමන් කරලා අවසානයේදී සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් තණ්හාව සම්පූර්ණයෙන්ම සිතෙන් ඈත් කරමින් අපි බලාපොරොත්තු වෙන ආකාරයට සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන අමා මහ නිවනින් සනසිල්ල උදා කර ගන්නට මේ වැඩපිළිවෙල ඔස්සේ අපිට හැකියාව ලැබේ. ඒ නිසා බෞද්ධ පින්තුන් හැටියට මේ ගමන් මගෙහි ගමන් කරමින් සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරමින් මොහොතෙන් මොහොත තණ්හාව ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඒ ඔස්සේ සසර දුකෙන් මිදී අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නට හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ මේ ධර්ම දේශනාව ඔස්සේ මේ කියා දුන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් මේ ධර්මයේ ප්‍රායෝගිකව Tamange ජීවිතයට සම්බන්ධ කර ගනිමින් තණ්හාව දුරු කිරීමේ ක්‍රියාකාරකම සපුරමින් සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට හැම දිනාටම අවස්ථාව උදා වේවායි ප්‍රාර්ථනා කරමු. අබුසාද ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සියම් නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජනීය තලගල ධම්මදවේශී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටයක් හෝ කැසට් පටයක් ලබා ගත හැකි කතා කරන්න 011 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011 2 69 71 40 දුරකථන අංකයට. සෑම දිනකම උදෑසන 8ට සහ රාත්‍රී 8ට සොදේශීය සේවෙන් ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව සොදේශීය සේවයේ YouTube නාලිකාවෙනුත් දැන් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබට පෙරවන් සරණයි.